නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි අද දවසේදී විශේෂ මාතෘකාවක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ කියන්නේ සාර්ථක පෞල් ජීවිතයකට ධර්මය කොහොමද ප්‍රායෝගිකව ගලපගන්නේ කියන කාරණාවයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතන සාර්ථක පෞල් ජීවිතයක් කියලා කියනකොට එතන ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි ස්වාමි භාර්යා අතර අන්තර් සම්බන්ධතාවය අතර සාර්ථකත්වය. ඒ වගේම දරුවන් සහ දෙමව්පියන් අතර මේ සම්බන්තාවය කොහොමද හරියාකාරව සිද්ධ වෙන්න ඕනි කියන කාරණාව දරුවන් තමන්ගේ වැඩිමහල් දෙමව්පියන්ට එක කොහොමද සම්බන්තාවේ තියෙන්න ඕනි කාරණාව ඒ වගේම තව සේවකයෝ ඉන්නවා නම් ඒ අය කෙරේ කොහොමද පිළිපදින්න ඕනි වගේ කාරණාවලුත් කතා කරනවා නොඑක් පැතිකඩවල් කීපයක් ඔස්සේ කතා කරනවා කෙනෙක් ඒ කියන්නේ ඒවත් මෙතන කතා කරගත්තොත් එහෙනම් මුලින්ම මේ කෙනෙක් විවාහයකට පෙර විවාහයක් පිණිස කෙනෙක් හොයනකොට මොන වගේ දේවල්ද බලන්න ඕනේ කියන කාරණාව ධර්මානුකූලව කතා කරනවා. ඊට පස්සේ විවාහ වුණාට පස්සේ දරුවෙක් පිළිසිඳ ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඒ පිළිසිඳ ගන්න එන දරුවා බලවත් කෙනෙක් බවට පත් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණාවල් කතා වෙනවා. ඊට පස්සේ එතනින් එහාට ඒ දරුවන් මේ වඩා වර්ධනය කරද්දී කටයුතු කරන්න ඕනි කොහොමද කියන කාරණාවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කාරණා මෙහෙම කතා කරන්න බලාපොරොත්තු උනේ මේ කාලේ අපිට බොහෝ ඒ ප්‍රශ්න ගැටලු අහන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඒ කියන්නේ බොහෝ විවාහ ජීවිත දික්කසාදවලින් කෙලවර වෙන බව අපි දැකලා තියෙනවා. ඒ නැත්තම් ඒ ආසන්නයටම එනවා. දැන් ඉස්සර නම් විවාහ ජීවිතයක් දික්කසාද මට්ටම් වලට එන්නේ නැතුව බොහෝ වෙලාවට අර අමාරුවෙන් අල්ලගෙන ඉන්න එකක් වගේ තියෙනවා. දැන් කාලේ ඒ වගේ අමාරුවෙන් අල්ලන් ඉන්න එකත් අතෑරලා දික්කසාද වෙන ස්වභාවයවල වලට යනවා. ඊට පස්සේ ඒක එක ප්‍රශ්නයක්. ඊට පස්සේ සමහර විවාහ ජීවිත බොහොමයක් බොහොම එකිනෙක කෙනාට අකමැත්තෙන් මානසික පීඩා සහිතව ඒ කට්ටිය කරගෙන යන බවක් දකින්න ලැබෙනවා. ඒ වගේ දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඊට පස්සේ දෙමාපියන් හින්දා දරුවනුත් මානසික පීඩාවන් වලට බඳුනලා ඒ දරුවන්ගේ මානසික සෞඛ්‍ය මනාව වැඩෙන්නේ නැති ස්වභාවයකුත් පේනවා ධර්මානුකූලව. මේ වගේ ප්‍රශ්නවලට උපදේශක කවුන්සිලින් වගේ දේවල් වලින් ලැබෙන පිහිට ප්‍රමාණවත් නැති බවත් පේනවා. එතකොට මේ ගැන අපි අපේ අත්දැකීමක් කියලා පටන් ගත්තොත් එහෙම දැන් ඒ අපි ගිහි කාලේ ඕස්ට්‍රේලියාවේ හිටියා. එතකොට අපි ගිහි කාලේ ඕස්ට්‍රේලියාවේ ඉද්දී අපි ඒ ඒ කියන්නේ ලංකාවේ පවුල් ගොඩකට ගිහිල්ලා පන්ති කරා. ඒ කාලේ ප්‍රයිවට් පන්ති කරා. ඒ අයට ඉගෙන ගන්න ගමන් අපේ රටේ මේ ඒ පන්ති කරන්න ගියපුවාම නිතර නිතර හැම සතියෙම ඒ ඒ ගෙවල් වලට යන්න ලැබීමත් හින්දා ඒ පෞල් ජීවිත ගත කරන ස්වභාවය ගැන යම් අදහසක් ගන්න ලැබුණා. ඒකෙදි අපි දැක කාරණාව තමයි මේ පෞල් මම හිතන්නේ 15කට 20කට විතර ගියා. ඒ අතරින් එක පවුලක් වගේ තමයි සාමාන්‍යකින් සැහැල්ලු මට්ටමකින් සතුටකින් ගත කරා කියලා මම දැකේ එක පවුලයි. ඊට පස්සේ අනිත් හැම පවුලක්ම මානසික දුක් පීඩා සහිතව ප්‍රශ්න ගැටලු සහිතව ගත කරන ස්වභාවයක් තිබ්බේ. ඒ අය සමහරලාට මටත් කියනවා සමහරලාට මට ඒක ප්‍රකටවම පේන්නත් ලැබුණා. ඉතින් ආන් එහෙම ස්වභාවයක් තියෙන්නේ. එතකොට ආර්ථිකය මත රැකියාවල් මත මේ දේවල් වෙනස් වෙන්නේ නැහැ. මේ දේවල් තමන් කල්පනා කරන මානසිකත්වයේ මත ඒ මානසිකත්වයේ කුසල අකුසල ස්වභාවය මත තමයි වෙනස් වෙන්නේ. ඒ හින්දා අපි අතර මේවා මේ ධර්මයට අනුව ධර්මතාවයන් විදිහට කතා කරලා තියෙනවා මේ විශේෂයෙන්ම මේ ප්‍රායෝගික ගිහි ජීවිතයකට හරියටම ගැළපෙන තැනම නැතුව පොදුවේ ඕනෑම කෙනෙකුට පුහුණු කරගන්න පුළුවන් ආකාරයට කතා කරලා තියෙනවා කලිනුත් මේ අපේ ධර්ම දේශනාවල ලෞක්‍ය සම්මාදිට්ඨිය යටතේදී. නමුත් මෙතනදී අපි මේක තවදුරටත් සුවිශේෂී විදිහට බලමු. එතකොට මේ වගේ ප්‍රශ්න ගැටලු ගොඩාක් තියෙනකොට බොහෝ දෙනා දන්නේ නැහැ මේ බුදුරයන් වහන්සේ මේවට ඊටාම සාර්ථක විසඳුම් දීලා තියෙනවා කියලා දන්නේ ඒක තමයි පළවෙනි කාරණාව. බුදු කෙනෙක් කියලා කියන්නේ අපි හිතන විදිහ කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි බුදු කෙනෙක් කියන්නේ මේ මේ සියල්ල දත් ඥානයක් ਸਰවඥතා ඥානයක් ඒකත් එක්ක බුදුරයන් වහන්සේලා ඒකේ කෙලවරටම දැකලා තමයි යමක් ප්‍රකාශ කරන්නේ ඊට පස්සේ බුදුරයන් වහන්සේට තථාගත කියලා කියන්නෙම යමක් ඒ කිව්වනම් ඒකම තමයි සිද්ධ වෙන්නේ කියනවා ඒ ඒ ඒක වෙනස් වෙන්නේ කියනවා. ඒක ඒ විදිහටමයි වෙන්නේ කියනවා. ඒ හින්දා තථාගත කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඉතින් ඒ හින්දා ඒ වගේ කෙනෙක්ගෙන් මේ ගැන තියෙන උපදෙස් අපි දන්නේ නැහැ කියලා කියන්නේ මේ ගිහි ජීවිතයකට ඒක මහා අපරාධයක් නේ. ඒ කියන්නේ එයා තමයි ඒක හරියටම දන්නේ. හරියටම දකින්න පුළුවන් කෙනා. ඒ වුණාට අපි ඒ ගැන දන්නේ කියන එක හරිම අභාග්‍යයක්. ඊළඟ ප්‍රශ්නේ තමයි සමහරලාවට අපි ඒ ගැන යන්තම් අහලා තියෙන්න පුළුවන් ධර්මය අහන කෙනෙක් නම් එයා ඒ වුණාට ඒක ප්‍රායෝගිකව පුරුදු කරන ආකාරය දන්නේ නැත්නම් ඒත් ඒකේ ප්‍රයෝජනය ගන්න බෑනේ. අපි යමක් ගැන දැනගත්ත කියලා වැඩක් නැහැ. ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්නේ කොහොමද කියලා තේරුම් අරගෙන තියෙන්න ඕනේ. එතකොට මේකේ ප්‍රතිඵලයක් තියෙන්නේ. ඉතින් ওই කාරණා කීපෙමින්ද මේ සම්බන්ධයෙන් අපි ටිකක් විස්තර විදිහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මුලින්ම කියන්න ඕනේ මෙතනදී මේ කාරණාව ලෝක විෂයත් එක්කලා කර්ම විපාක විෂය කියන දෙකම එකතු වෙලා යන්නේ මෙතන සමහර කාරණා ගැන කතා කරනකොට එතකොට ඒ ඒ ඒව ගැන අපේ ධර්මානුකූල වැටහීමේ ප්‍රමාණයට අනුව තමයි අපි කතා කරන්නේ අපි පළවෙනියටම බලමු කෙනෙක් විවාහයක් වෙනකොට එයා මොනවද දැන් බලන්නේ කියන එකයි ඒ බලන දේවල් වල කොපමණ සාර්ථකත්වයක් අසාර්ථකත්වයක් තියනවද කියන එකයි ඊට පස්සේ බුදුරයන් වහන්සේ මොනවද බලන්න කියලා තියෙන්නේ කියන එකයි ඒ වගේ කොපමණ සාර්ථකත්වයක් අසාර්ථකත්වයක් තියනවද කියන එක. බොහෝ විට අපිට ඊළඟ ධර්ම දේශනාවේ තමයි බුදුරයන් වහන්සේ බලන දේවල් වල සාර්ථක අසාර්ථකත්වය ගැන බලන්න වෙන්නේ. අපි අද දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මේ දැන් වර්තමාන රටාව තුළ කෙනෙක් බලන දේවල් හා ඒකේ සාර්ථකත්වය අසාර්ථකත්වය පිළිබඳව අපිට කියන්න පුළුවන් ශ්‍රද්ධාවන්ත හිතමිතුන්නේ දැන් මේ කාලේ බලන දේවල් තමයි අපි උදාහරණ ඉදිරියට ගත්තොත් ප්‍රධාන වශයෙන් ධනය කියන එක බලනවා. කොපමණ මිල මුදල් වත් පොහොසත්කම් වතු පිටි යාන වාහන ආදිය තියෙනවද කියන එක බලනවා. ඊට පස්සේ උගත්කම කියන එක බලනවා. ඊට පස්සේ කුලය කියන එක එයාගේ මොකද්ද කුලය කියන එක විශේෂයෙන් මේ ලංකාවේ බලන ස්වභාවයක් තාම තියෙනවා ඉන්දියාවගේ රටවල් බලනවා බටහිර රටවල් වුණා නම් මං හිතන්නේ එහෙම එකක් නැහැ නමුත් අපේ අයට ඒකත් ඒ පිළිබඳවත් විශාල වශයෙන් සැලකිලිමත්වීමක් පේනවා. ඊට පස්සේ ලස්සන කියන එක බලනවා. රූපේ හැඩරුව කියන එක බලනවා. ඊට පස්සේ බලය කියන එක බලනවා. ඒ කියන්නේ එයා කොයිතරම් මේ බලවත් විදිහේ රැකිරක්ෂාවක්ද කරන්නේ නැත්නම් සමාජ බලයක් කොයි වගේ තියනවද ඒ ඇයට කියලා විවාහයකදී බලනවා දෙමාපියෝ. ඊට පස්සේ තව බලන කාරණාව තමයි කේන්දරය කියන එක, හඳහන කියන එක. ඔන්න ඔය කාරණා මූලික වශයෙන් බලනවා කියලා කියන්න පුළුවන්. අපි මේ කාරණා දිහා යම්කිසි විදිහක සලකල බැලුවොත් මේකේ මධ්‍යස්තව අපක්ෂපාතීව මේ වගේ තියෙන ස්වභාවයවල් දැන් මේ වගේ ඇතරම බැලීමේ යම් වටිනාකමකුත් තියෙනවා. මේ ලෝකේ අපිට සියල්ල ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒවා කිසිම වැදගත්කමක් නැත්තම් ඒවා එහෙම පවතින්නේ යම් වැදගත්කමක් තියෙනවා. හැබැයි අපි මේ වැදගත්කමේ සීමාවල් දකින්න ඕනේ. ඒ වගේ වටිනාකම් වල සීමාවල් දකින්න ඕනේ. එතකොට තමයි අපිට වඩා වටින්නේ මොකද්ද කියන කාරණාව තෝරගැනීමේ හැකියාව තියෙන්නේ. වටින යමක් හම්බුන පළියට ඒක අරගෙන යනවා නම් ඒකම අරන් යනවා නම් එතනින් එහා දෙයක් හොයන්නේ නැතුව එයා මෝඩයිනේ. ඊට පස් එතකොට නැත්තං ඒ වටිනාකම්බල වෙනස්කං හොයාගන්න බැරිනම් ඒත් එයාට මොකක්කරි අහුවෙන එකත් තේර තෝර ගැනීමත් තමයි කරන්න වෙන්නේ හරි රුදාහනකට කිවොත් එහෙම ජාතක කතාවක තියෙන අර මිනිසු ටිකක් යද්දී දෙන්නෙක් යනකොට හන මිටි දෙකක් හම්බුණා කියනවා හන අතෑරලා ගිය ගමක තිබිලා ඊට පස්සේ ඒ දෙන්නම හන මිටි දෙක කර ගහගත්ත කියනවා මොකද හන මිටිය කියන එක ඒ හන රෙදිවලට ඒක විකුණන්න පුළුවන්. ඒ හන රෙදි වගේ ස්වභාව හන රෙදි කියලා එකල ඇඳුම් වලට වස්ත්‍ර වලට ගන්නවා. ඒක විකුණලා යම් මුදලක් උපයන්න පුළුවන් ඉඳ දෙන්න ඒක අරගෙන යනවා. අරයි යද්දි මගදී මට මතක හැටියට තඹද කොහෙද හම්බෙනවා. තඹ හම්බෙනකොට දැන් එතකොට දැන් මේක කාලයක් තිස්සේ අරක ගෙනල්ලා තියෙන්නේ අර අන මේක කාලයක් තිස්සේ කියලා කියන්නේ මේ දැන් පැය ගානක් අපි හිතමුකෝ වරුවක් දෙකක් අරක කරගහගෙන ඇවිල්ලා තියෙන හනමිටි දෙක. තඹ හම්බුනාම අනිත් මිනිස්සයා කියනවා මේ තඹ කියන එක එක්කෙනෙක් කියනවා බුද්ධිමත් කෙනා මේ තඹ කියන එක මේ හන වලට වඩා වටිනවා මේක විකුණලා වැඩි මුදලක් ගන්න පුළුවන් ඒ හින්දා අපි මේ හන මීටි දෙක මෙතන දාලා මේ තඹ තඹ පොත් දෙකක් අරගෙන යන් කියනවා ඊට පස්සේ එහෙම කිව්වහම අර බුද්ධිමත් නැති කෙනා කියනවා දැන් මම මේක ගොඩ පැය ගාණක් මේක කරේ තියාගෙන ආවේ දැන් මේක කරේ තියන් ඇවිල්ලා මෙතල දාලා යන එක අපරාධේ. මේක හින්දා මම මේක අරන් යනවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ අර මිනිස්සයා අනිත් කෙනා බුද්ධිමත් කෙනා එන ඔයා කැමති දෙයක් කරන්න කියලා එයා හනමිටිය බිම දාලා අර තඹ උඹලින් පොට්ටනියක් බැඳගෙන ඒක යනවා. ඊට පස්සේ ඉස්සරහට යද්දි ඊට වඩා වටින දෙයක් හම්බෙනවා. එතකොට ඒ මනුස්සයා ඒක අතහැරලා දාලා ඒ වටින දේ අරගෙන යනවා. අනිත් කෙනා දැන් බොහෝ දුර මම මේක අරන් ආවනේ කියලා ඉවරලා මේ බොහොම වෙහෙස මහන්සියෙන් මේ කරන් ආවේ කියලා එයා ඒක අතාරින්නේ නැහැ. ඉතින් ඔය වගේ කතාවක් තියෙනවා. අන්න ඒ වගේ තමයි දැන් මේ දේවල් මේ දේවල් වල වටිනකමක් නැහැ කියලා කියනවා නම් කවුරු හරි එයාට වැරදිලා. ඊට පස්සේ මේ වගේ කොයි කොයි කොයි මට්ටම් වලද වටිනකමක් තියෙන්නේ මීට වඩා වටින දෙයක් බුදුරයන් වහන්සේ විවාහ ජීවිතයකදී බලන්න කියලා කියලා තියෙනවද කියලා ඒකේ වටිනාකම කොයි වගේ මට්ටමක තියෙන්නේ කියලා විශ්ලේෂණයක් කරන්නේ නැත්නම් එයාටත් වෙන්නේ තමන් මොකක් හරි ওই මිටියක් අපි කරගහ ගන්න වෙනවා. ඒ කරගහගත්ත මිටිය අරගෙන එයා යනවා. ඒ අනුව එයා එකේ මේ හොඳ නරක ප්‍රතිඵල භුක්ති විඳින වෙන ස්වභාවයක් තියෙනවා. අපි මේක බැලුවොත් එහෙම දැන් අපිට තේරෙන මට්ටමේ බොහොම කෙටි කෙටි විදිහට මේ කාරණාව කියන්නේ ඔබට මේ ගැන ඕන තරම් කරුණු කල්පනා කරලා තේරුම් ගන්න පුළුවන් වේවි. දැන් ධනය කියන එක කෙනෙක් බලන්න මූලික හේතුව තමයි බැලිය යුතු මූලික හේතුව මොකද සමාජීය ජීවිතයක් ගත කරන්න තියෙනවා එතකොට ඒක ආර්ථික අපහසුතා වලින් ගෙනියන්න අවශ්‍යතාවයක් තියෙනවා ආන් ඒ කාරණාවින්ද කෙනෙක් ධනය කියන එක අපි හිතමුකෝ පිරිමි කෙනෙක් කාන්තාවක් විවාහ වෙදී කාන්තාවක් පිරිමෙක් විවාහ වෙදී ඒ දෙමව්පියෝ ඒ විවාහ වෙන අය අනිත් පැත්තේ ඒ ධනයක් යම් තියනවාද ස්ථාවර ධනයක් කියලා බලන එකේ යම් වැදගත්කමක් තියෙනවා. නමුත් සද්ධාවන්ත හිතපෙතුනේ දැන් අපි බලමු කවුරු හරි කෙනෙක් හොඳටම ධනෙ තියෙනවා නම් පහසුවෙන්ම ජීවත් වීමේ හැකියාවක් තියෙනවා නම් ඒ වගේ කෙනෙක් තමන්ගේ අපි හිතමුකෝ දරුවාට දියණියක් බලනකොට ඒ පැත්තෙනුත් තව නෑ ධනවත්ම කෙනෙක් අපි බලන්න ඕනි කියලා ධනෙ පිටිපස්සේ නම් එයා පන්නන්නේ එයා ඒකේ අර්ථය තේරුම් ගන්නෑ නේ. ඒ කියන්නේ ධනයෙන් තියෙන ප්‍රයෝජනය තමයි සමාජ ජීවිතයේ ආර්ථික අපහසුතාව වලින් ගෙනිය යෑම. එතකොට දැන්ටමත් Tamanට ඒ වගේ මට්ටමකින් ජීවිතේ යනවා නම් එයා අනිත් පැත්තෙන් ධනය නෙමෙයි හොයන්න ඕනේ. වෙන දේවල් ටිකන්නේ. ඊට වඩා වටන වෙනත් කාරණා ටිකක් තමයි හොයා බැලිය යුත්තේ. මොකද අපිට කවදාකවත් කෙනෙක්ව හම්බෙන්නේ මේ සියල්ලෙන්ම ගැලපෙන සියල්ලු සර්වාකාරයෙන් ගැලපෙන 100% සම්පූර්ණ දේවල් මේ ලෝකේ නැහැ. අසම්පූර්ණ ලෝකයන්. එතකොට සමහර ඒවා තියෙද්දි සමහර ඒවා නැහැ. ඒක තමයි ලෝකේ හැටි. එතකොට අපි තුලනය කරලා ගත්තී අපි ගාව යමක් තියෙනවා නම් ඇත්තට අපි ඒ පැත්ත නෙමෙයි බලන්න ඕනේ. අපි ගාව නැති දේවල් තමයි බලන්න ඕනේ. පැහැදිලිද? අපි ගාව නැති දේවල් තමයි බලන්න ඕනේ. මේ මේ මේ සාමාන්‍ය කාරණා ගැන කියනකොට මම මේ කියන්නේ. ඒ හින්දා කාට හරි කෙනෙක්ට ධනය හොඳටම තියෙනවා නම් එයා ආයේ ධනය තියෙන එකක් නෙමෙයි බලන්න ඕනේ ඊට වඩා දේවල් තියෙනවා එයාට බලන්න අවශ්‍ය ඊට පස්සේ සම දැන් මිනිසු කරන්නේ එහෙම නෙමෙයි අර බොහෝ දෙනා කරනවා අපේ ධනයට ඒ අයගේ ධනය ගැළපෙනවද කියලා බලනවා අපි සල්ලි තියනවා ඒ අය සල්ලිකාරයෝද කියලා ඒක ඒ බලන්නේ මාන්නෙට කියන්නේ මාන්නෙට අනුව නිකන් ලෝකෙට පෙන්වන්න බලන්නේ ඒක තේරුමක් නැහැ ඒ මාන්නයට අනුව ලෝකෙට පෙන්වන්නට ගත්තට ඒ අසම්පූර්ණ ලෝකයක් හින්දා අන්තිමේදී ධනය තියෙනවා අනිත් දේවල් නැහැ. ඒ කාරණාව හින්දා ජීවිතය ගත කරන්න වෙන්නේ බොහොම දුක් පීඩා සහිතව. ඒක තමයි ওই පළවෙනි කාරණාවක් වෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කාරණාව ওই වගේම එකක් උගත්කම කියන එක. ඒකත් උගත්කම කියන එකත් ඇත්තටම වැදගත් වෙන්නේ ආර්ථික අපහසුතා අඩු ස්වභාවයෙන් ජීවිතය ගත කරන්නයි. ඒ වාගේම සමාජයේ පිළිගැනීමක් හිමි වෙනවා. උගත් කෙනෙකුට. ආන් ඒ හින්දා ඒ කාරණා හින්දා උගත්කම් ගැලපෙනවද කියලා මේ කාලේ බලනවා. එතකොට ඒ වගේ හැකියාව තමයි ඒකේ තියෙන්නේ. ඒක ගැනත් කියන්න තියෙන්නේ අර පළවෙනි කාරණාව ගැනම කියපු කාරණා ටිකම තමයි. ඊට පස්සේ තව බලනවා බලය කියන එක. ඒ කියන්නේ සමාජ తত্ত্বය පිළිගැනීම වෙනුවෙන් තමයි බලය බලන්නේ. එතකොට ශ්‍රද්ධාවන්ත හිතවිතුරනි ඔබ බැලුවොත් එහෙම දැන් මේ උගත්කම බලය කියනව නැත්තම් කුලය වගේ දේවල් මේ බලන්නේ බොහෝ වෙලාවට දැන් මේ ජීවිතේ මේ දෙන්න ආර්ථික අපහසුතා වලින් අඩුවෙන් පහසුවෙන් ගත කරන්න වගේ දෙයකට නෙමෙයි. ඇත්තටම බලන්නේ ලෝකෙට පෙන්වන්නනේ. ලෝකෙට පෙන්වන්න ඕනේ හින්දා අනිත් අයට පෙන්වන්න ඕනේ ඥාතීන්ට ඒ ගැන කියන්න ඕන හින්දා තමයි ඒ විදිය බලන්නේ. අන්තිමේදී මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද? අර ඒ වගේ දැන් අපි බලන කාරණා ටික අපිට ඉස්මතු වෙලා පේන්නේ අපිට ඕන ටිකනේ. අපි ඕන ටික ඉස්මතු කරලා ආ මෙන්න මේවා තියෙනවා කියලා ගන්නවා. අන්තිමේදී විවාහ ජීවිතයක් ගත කරන්න ගියපුවාම ගැළපෙන කාරණා ටික නැති වෙලා. අවශ්‍ය කාරණා ටික ඒ දෙන්න සහයෝගයෙන් ගත කරන්න අවශ්‍ය කරන ස්වභාවය වල ටික නැති වෙලා. ඒ හින්දා මේ ඒක ලෝකෙට පේනවා හොඳට ඉන්නවා සල්ලි තියෙනවා බලවත්කමින් යුතුව මේ හොඳ කුලයක කෙනෙක් බැඳි කියලා. ඒ වුණාට gedara ප්‍රශ්න ගැටලු ඉතාමත්ම අධික ස්වභාවයෙන් යුතුව පවතින ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපි යමක්ද බලන්නේ අපි යමක්ද කැමතිවන්නේ ඒ දේ අපිට විශේෂ වෙලා ඉස්මතු වෙලා පේනවා. එතකොට තව බැලිය යුතු කරුණු රාශියක් අනිත් පැත්තෙන් වැහෙනවා. ඒකයි එතන තියෙන මේ අභාග්‍ය වෙන්නේ. ඊට පස්සේ විවාහ ජීවිතයක් ගත කරද්දී ඒ දෙන්න එකට ජීවත් වෙන්න බලනකොට ඒ එකට ජීවත් වෙන්න අවශ්‍යත කරන කාරණා මොකවත් බලලා නැහැ. ලෝකෙට පෙන්වන්න ඕනි කාරණා ටික විතරයි බලලා තියෙන්නේ. ඒ හින්දා එකට ජීවත් වෙන්න ගියපුවම තමයි මේ ප්‍රශ්න ගැටලු ටික ඔක්කොම හටගන්නේ. ඊළඟට ඔය වගේ බලන තවත් කාරණාවක් තමයි රූපේ ලස්සන කියන එක බලනවා. ඒක ආකර්ෂණය සුන්දරත්වයේ පිණිස බලන කාරණාවක්. ඊට පස්සේ ඊළඟ කාරණාව විශේෂ කාරණාවක් තියෙනවා කතා කරන්න තියෙන ඒක තමයි කුලය කියන එක. මේ කාලේ බලනවා මේ මේ කුලය කියන කාරණාව පිළිබඳව මිනිස්සු තේරුම් ගන්න නැති ස්වභාවයක් තියෙනවා මේ කාලේ මිනිස්සු. ඒ හින්දා මේ කාරණාව ටිකක් විස්තර විදිහට කතා කරන්න කල්පනා කරා. දැන් බුදුරයන් වහන්සේ කාලේ ඒ වගේම පස්සේ රජවරු ලංකාවේ රජවරු ඉන්න කාලේ කුලය කියලා දෙයක් තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රධාන වශයෙන් කුඩා කුල තව ඕනතරම් තිබිලා තිනවා ප්‍රධාන වශයෙන් කුලය කුල වංශය කියන එක කුල වංශය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ආකාර හතරකින් පැවැදලා තිනවා රජවරු කියලා කොටසක් ඉඳලා තිනවා රාජ්‍ය පාලනය කරන ඊට පස්සේ වෛශ්‍ය කියලා තව කොටසක් ඉඳලා තිනවා වෙළඳාම් කරන ඊට පස්සේ බ්‍රාහ්මණ කියලා වේදය හදාර්මේ වේදමන්ත්‍ර කරමින් මිනිසුන්ට ශිල්ප ශාස්ත්‍ර ඒ වගේම ආගමික ජීවිතයක් ගත කරන හැටි ඒ දේවල් පිළිබඳ උගන්වන උගත් උගත් પરම්පරාව ඉඳලා තියෙනවා ගුරුවරු විදිහට කටයුතු කරන ඊට පස්සේ අන්තිමේදී ශුද්‍ර කියලා මේ කම්කරුවන් වැඩ කරන අය විදිහට කුලයක් පැවතිලා තියෙනවා එතකොට සද්ධාවන්ත හිතමිතුනේ දැන් කුලය කියලා මේ කියන්නේ ඒ රජ කාලේ බුදුරජාණන් වහන්සේ කාලේ නැත්නම් ලංකාවේ රජවරු ඉන්න කාලේ කුලය කියන එකෙන් අදහස් උනේ ඒ අයගේ પરම්පරාගත රැකියාව කියන්නේ මොකද්ද කියන එක. පැහැදිලිද? પરම්පරාගත රැකියාව. ඒ කට්ටියගේ ආතල මුත්තලා, සීයලා, ඊට පස්සේ දෙමව්පියෝ දැන් මෙයා මෙයා මොකද්ද මේ කරන්න කියන රැකියාව. මේකේ විශේෂ කාරණාව තමයි දැන් රජවරුන්ගේ කාලේ අපිට එහෙම ඒක වෙනස් කරගන්න බෑ. රජුරුවන්ගේ මං හිතන්නේ විශේෂ අවසරයකින් තොරව ඒ වෙනස් කරගන්න බෑ. Taman පරම්පරාවේ ඉපදුනා නම් ඒ પરම්පරාවක ඒ රැකියාවම තමයි ඒ අය කරගෙන යන්න ඕනේ. ආන් එහෙම දෙයක් තිබ්බා මේක විශේෂ විදිහට මාරු වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය ඒ අපි හිතමුකෝ කම්කරු පන්තියේ කෙනෙකුට රාජ්‍ය පාලනය වගේ දේවල් මොනවා කරලවත් ඒවට සම්බන්ධ වෙන්න බෑ. ඊට පස්සේ වේද මන්ත්‍ර හදාarneවත් බෑ. සමහරලාට පොඩියට වෙළඳාමක් වගේ සුළු දෙයක් අරගෙන යන්න පුළුවන්. ඒත් වෙළඳ පන්තියේ බලය තියෙන වෙළඳ පන්තියේ එයාට ඉස්සරහට යන්න බෑ. ඒ හින්දා බොහෝ ඒ බොහෝ දෙනා සියල්ලන්ටම පාහි සිද්ධ වුණේ තමන්ගේ પરම්පරාවෙන් කරගෙන ආපු රැකියාවල් ටික දිගින් දිගටම දිගින් දිගටම කරගෙන යන්න. ඒ හින්දාම ඒ කාලේ ශිල්ප ගම්මාන කියලා බේව බිහිලා තියෙනවා. ඒ කියන්නේ රජවරු කියන කොටස රජව රජවරු රජදරුවෝ කියන කට්ටිය එකම එක පැත්තක ගෙවල් හදනවා කියනවා. අර පාර්ලිපුත්‍ර නගරේ බිහි කරද්දි මේ නගර සැලසුම් ගැන කියද්දි කියනවා ඒ රජවරු ඒ වගේ කට්ටිය මේ බලය තියෙන කට්ටිය එක පැත්තක ඒ ඉඩම් ටික ඒ කට්ටිය ගන්නවා. ඊට පස්සේ සිටුවරු වගේ කට්ටිය වෙනම ඒ තව කොටසක් විදිහට එකතු වෙනවා. ඒ ඒ අය එක ගොඩක් විදිහට ඉන්නවා. ඊට පස්සේ බ්‍රාහ්මණ කට්ටියත් ඒ විදිහයි. ඒ කට්ටිය ගුරුවරු වේදමන්ත හදාන කට්ටිය ඒ කට්ටියත් වෙනම කොටසක් විදිහට වෙනම ගම්මාන විදිහට ඉන්නවා. ඊට පස්සේ වෙනත් ශිල්ප ගම්මාන විදිහට අපි හිතමුකෝ මාළු අල්ලන අය නැත්තම් තවත් මොන මොනවා හරි මැටි බඩු හදන කට්ටිය ගත්තොත් ඒ අයත් ඒ තමන්ගේ ශිල්ප ගම්මාන විදිහට ඉන්නවා. එතකොට මේ දේශනාවල ජාතක කතාවල විස්තර කරනවා 500ක් පිරිස 1000ක් පිරිස ඉඳලා තියෙනවා ඒ ගම්මානවලත් පවුල්. ඒ විදිහට තමයි ඒක වෙලා තියෙන මොකද වෙළඳ ගම්මාන විදිහට ඒ කියන්නේ પરම්පරාගත රැකියාවක් ඉඳ රැකියාව වෙනස් කරන්න බැරි හින්දා ඒ විදිහටම දිගටම මේ රැකියාව කරගෙන යන්න වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් බුදුරයන් වහන්සේ කියනවා සුදුසු කුලයකින් ආහා ආවාහ විවාහ කරලා දෙන්න කියලා. ඒක දේශනාවේ තියෙනවා. එතකොට එතන ඒකේ කාරණා වෙන්නේ ඒ කාලේ ඔය විදිහට ආතල මුත්තල කාලේ ඉඳලා එකම પરම්පරාගත රැකියාව කරන හින්දා ඒ පිරිසම එකට එකතු වෙලා කටයුතු කරන හින්දා ඒ එතන යම් සමාජ රටාවක් හැදෙනවා. යම් හැසිරීමක් හැදෙනවා. ඊට අනුව ඒ කෙනාගේ ගතිගුණ තීරණය වෙනවා. පැහැදිලි නේද? අපි උදාහරණයකට කිව්වොත් එහෙම ඒ කාලේ තිබිලා තියෙනවා කෙවුල් ගම් කියලිවල කෙවුල් ගම්මාන කියලා කෙවුල් කියලා කියන්නේ මාළු අල්ලන අයට කියපු නමක්. එතකොට ඒ මිනිස්සුන්ගේ ආතල මුතල කාලේ ඉඳන් මිනිස්සු මාළු අල්ලනවා. ඊට පස්සේ එතකොට මාළු අල්ලන මිනිස්සු මාළු අල්ලන රැකියාව තමයි හැමෝම කරන්නේ. ඊට අනුව තමයි කතා බහ තියෙන්නේ. ඊට අනුව තමයි හැසිරීම් තියෙන්නේ. ඊට අනුව තමයි ඒ කට්ටියගේ සුචරිතයේ දුෂ්චරිතයේ තියෙන්නේ. එතකොට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ ගම්මාන අය මාළු අල්ලන් සත්තු මරාගෙන බීගෙන කාගෙන ඔය ඒ විදිහේ ජීවිතයක් තමයි ගත කරන්නේ. බොහොම ඒ කියන්නේ අපි හිතමුකෝ මිනිස්සෙක්ට දුර්වල ස්වභාවයේ පහස් ස්වභාවයේ වගේ ගතිගුණ ඇති හැසිරීම තමයි ගොඩාක් තියෙන්නේ. එතකොට ඒ ඒ ඒ ගතිගුණ හැසිරීම වල ඇබ්බැහියක් හැමෝම පහේ තියෙනවා. සියල්ලෝ වගේ ඒ මානසික මට්ටමක් තියෙනවා. ඒකින්ද එතනින් කවුරු හරි ආවාහ විවාහයක් කරගන්නකොට අර දැන් එයා ඒ කෙනාගේ අර හැසිරීම එක්කලා ඒ ගතිගුණේ තියෙන කෙනෙක් තමයි Tamanට ලැබෙන්නේ. ඒක ඒ જાතියේ පවුලකට ගැලපෙන්න පුළුවන් වෙනත් පවුලකට අපි හිතමුකෝ ශාස්ත්‍රීය පවුලක් හරි වෛශ්‍ය පවුලකට හරි ඒ වගේ තැනක විවාහයක් කරොත් එහෙම අර වෙළඳාම් කරන ඒ වගේ කට්ටියක එක්කකට මේක ගැලපෙන්නේ නැහැ. මෙයාගේ හැසිරීම gedara ප්‍රශ්න ඇති කරනවා ස්වාමිභාරය ප්‍රශ්නත් ඇති කරනවා. එතනින් හරියට සමාජීය ප්‍රශ්නත් ඇති කරනවා. ඒ හින්දා ඒ කාලේ කුලය බැලීමේ අත්‍යවශ්‍ය ස්වභාවයක් තිබුණා. මම හිතනවා මේ කාරණා පැහැදිලි ඇති කියලා. මොකද ඒක પરම්පරාගත රැකියාවක්. ඊට අනුව ඒ කට්ටිය එකතු වෙලා සමාජීය ජීවිතයක් ඊට අනුව ගතිගුණ හැසිරීම් වලින් ඇබ්බැහි වලින් යුක්ත වීම නිසා. හැබැයි ශ්‍රද්ධාවන්ත හිතමිතුරනේ දැන් වර්තමානයේ කියලා කියන්නේ මොකද්ද? මේ වර්තමානයේ අපි ඉන්නේ බුද්ධ කාලේ නෙමෙයි. වර්තමානයේ අපි ඉන්නේ රජවරු රාජ්‍ය පාලනය කරන කාලෙ නෙමෙයි. වර්තමානයේ නෑ પરම්පරාගතව අපි මේ රැකියාව කරන්න ඕනි කියලා එකක් නෑ. දැන් ගත්තොත් මේ කාලේ අපි ගත්තොත් එම ඔන්න දරුවෝ සමහරලාවට අමනික උදාහරණයක් ගත්තොත් දරුවෝ සමහරලාට දොස්තරවරු ඉංජිනේරු වෙන්න පුළුවන් දරුවෝ. ඒ කට්ටියගේ දෙමව්පියෝ ගත්තොත් සමහරලාට ගුරුවරු නැත්තම් රජයේ සේවකයෝ වෙන්න පුළුවන්. නැත්තම් ව්‍යාපාර කටයුතු කරපු කට්ටියක් වෙන්නත් පුළුවන්. නැත්තම් බොහොම කම්කරු පන්තියේ එහෙම හිටපු කට්ටියක් වෙන්නත් පුළුවන්. ඒ අයගේ දෙමව්පියෝ ඊළඟ පරම්පරාව බැලුවොත් ඒ අය සමහරලාට ගොවිතැන් කරපු කට්ටියක් වෙන්න පුළුවන්. නැත්තම් වෙළෙඳාම් කරපු කට්ටියක් වෙන්න පුළුවන්. නැත්තම් වෙන මොකක් හරි වෙදකමක් කරපු එහෙම අය වෙන්න පුළුවන්. එතකොට ඔබට තේරෙනවා දැන් මේකේ කුල පරම්පරාවක් කියලා එකක් නැහැ. කුලය කියලා කියන්නේ මොකද්ද? ඒ කාලේ කුලය කියලා තිබුණෙම පරම්පරාගත රැකියාව. එතකොට දැන් එහෙම પરම්පරාගත රැකියාවන්නේ දරුවෝගේ රැකියාව එකක්, දෙමව්පියන්ගේ රැකියාව තවත් එකක්, සීයලගේ රැකියාව තවත් එකක්. ඊට කලින් ගත්තොත් ඒ අයගේ රැකියාවලුත් ඒ වගේ ගොවිතැන් ආදී වෙනස් ස්වභාවවල වලට ගිහින් තියෙනවා. ඒක තමයි පළවෙනි කාරණාව. ඒ හින්දා දැන් પરම්පරාගත එහෙම රැකියාවක් නැති හින්දා මේ අය එකට ජීවත් වෙනවා කියලා එකක් නැහැ. ඒ પરම්පරාගත අපි අපේ ශිල්ප ගම්මාන වගේ අර මේ දොස්තරවල ඔක්කොම එකට ඉන්නවා ඉංජිනේරු ඔක්කොම එකම ඉන්නවා ඊට පස්සේ ගුරුවරු ඔක්කොම එකට ඉන්න එකම ගම්මානක ඉන්නවා එහෙම දේවල් දැන් ලෝකේ නැහැ. එතකොට දැන් සමාජෙ මිශ්‍රයි. ඒ හින්දා සමාජ මිශ්‍රයි. එතකොට එයාගේ රැකියාව මත මිශ්‍ර සමාජයක කටයුතු කරන එකක් තියෙන්නේ. ඒ හින්දා දැන් මේ කාලේ කවුරු හරි කෙනෙක් මේ කල්පනා කරොත් එහෙම මේ අයගේ මේ නමේ මුලට හරි අග්ගිසරට. ඇත්තට මිනිස්සු මේ කාලෙත් බලනවා. මුලට හරි අග්ගිසර හරි මොකක් හරි තියෙන කෑල්ලක්. අපි හිතමුකෝ මම හිතන්නේ රදා කියලා කියන්නේ එහෙම දුර්වල කුලයක් කියනවා. මට මතකෙට මේ රෙදි හෝදන කුලයක් ඔන්නෝම එකක් මට මතකයි ප්‍රමාණින් කියන්නේ ඔබ මේවා දන්නවා ඇති. ඒ වගේ එකක්ද කියලා බලනවා. එතකොට ඒ කියලා කියන්නේ මේ කට්ටියගේ 100 ලටත් කලින් මුත්තලා වගේ කරපු දෙයක්. සීයලා එහෙම දෙයක් කරලත් නැහැ තාත්තලා එහෙම දෙයක් කරලත් නැහැ මෙයා සමහරලාවට අපි හිතමුකෝ එයා වෛද්‍ය කෙනෙක් නැත්නම් මොකක් හරි හොඳ රජේ හරි උසස් රැකියාවක් කරන මිනිසෙක් වෙන්න පුළුවන්. මෙයාගේ ඒ වගේ මානසිකත්වයක් ගෑවිලාවත් නැහැ. එහෙම සමාජ පසුබිමක් ඒ අයට දැන් ඇත්තෙවත් නැහැ. හැබැයි අර කොනක් හොයනවා අර වගේ නමක කොනක්. එතකොට ඒක තනිකරම අර්ථ විරහිත දෙයක් දැන්. බුදුරයන් වහන්සේ කාලේ රජවරුන් කාලේ ඒක අර්ථ සහිත දෙයක්. කුලය කියන කාරණාව දැන් තනිකරම අර්ථ විරහිත දෙයක්. දැන් මිශ්‍ර සමාජයක ජීවත් වෙනකොට ඒ අය දැන් සමාජයේ ඒ අයගේ දෙමව්පියොත් එක්කලා ඒ දරුවෝ ඒ අය කොහොමද ජීවත් වෙන්නේ කියන එක බලන එක වටිනවා. කොහොම ජීවිතයක්ද ගත කරන්නේ කොහොමද ගමේ අයත් එක්ක එයාගේ හැසිරීම ගමේ ප්‍රශ්න ගැටලු ඇති කරගන්න අනිත් අයට කරදර පිණිස පවතින පවුලක්ද ආන් ඒ වගේ දෙයක් බලන එක වටිනවා. මොකද ඊට අනුව තමයි ඒ අයගේ ඇබ්බැහිය ගතිගුණ දැන් හැසිරීම තීරණය වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ කට්ටියගේ සීයල ආතල මුත්තල මොකද කරේ කියන එක මත මේ අපි ඒ අයක හරියන්නේ අපිට ගැළපෙන්නේ නැහැ කියලා තීරණය කරනවා නම් ඒක තනිකර මාන්නෙන් ගන්න තීරණයක්. ඒවට තමයි කියන්නේ හනමිටි කරේ තියන් යනවා කියලා. හනමිටියේ කරේ තියන් යනවා. අතීතයේ මෙයා මෙහෙම හින්දා ඒ පවුල අපිට ගැළපෙන්නේ නැහැ කියලා. වර්තමානයේ පවුල අතිශයින්ම වැදගත් විදියට සම්භාවනීය විදියට ජීවත් වෙනවා. ඒක අපි දකින්නේ. ඒක අපිට වැඩන්නේ. අර අතීතයේ මේ කට්ටියගේ මුත්තා මොකද්ද කරපු එක තමයි ප්‍රශ්නේ. පැහැදිලිද? ඒකට කියනවා හනමිතිය කරේතියෙන් යෑමක් කියලා. ඉතින් මිනිස්සු බුද්ධිමත්ව කල්පනා නොකරනකොට මිනිස්සු අර හනමිතිය කරේතියෙන් යනවා. වටිනා දේ හනමිතිය අතහැරලා වටිනා දෙයක් ලැබෙනකොට ඒක ගන්න තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් අර මට මේ වෙලාවේ මතක් වුණා මේ අර ගම්පෙරළිය කියලා නවකතාවේ තියෙන නේද නන්දට කසාදයක් හොයනකොට එක වැදගත් මනමාලයක් හම්බෙනවා. එයාගේ ඒ කසාද ඔක්කොම හොඳයි මේ මිනිස්යාගේ එකම ප්‍රශ්නයකට තියෙන්නේ එයාගේ සීයාද කොහෙද? සීයා හරි මුත්තා හරි එලෝලු මාකට් එකේ එලෝලු විකුණලා තියෙනවා. ඒ හින්දා ප්‍රතික්ෂේප කරනවා. ඒක හරියන්නේ නැහැ මෙහෙමයි කියලා. පැහැදිලිද? ආන් ඒ වගේ අදටත් මේ මිනිස්සු ඔය විදිහට ඕවා බලනවා. ඔය විදිහට බලනවා. ඉතින් ඒක කුලේ බලනවා කියන එක මේ කාලේ කිසිම තේරුමක් නැති දෙයක්. එහෙම නෙමෙයි බලන්න ඕනේ. දැන් මේ කාලේ කුලය කියලා බලනවා නම් ටිකක් හරි බලන්න ඕනේ. ඒ කට්ටිය වර්තමානයේ මොකද කරන රැකියාවයි වර්තමානයේ ඒ අයගේ පවුල්වල පවුල් පසුබිමයි. වර්තමානයේ. ඒ අය ගම් අසල්වැසියොත් එක්ක හොඳින් ඉන්නවද? පවුල ඇතුලේ සමගියෙන් කටයුතු කරනවද? අන්න ඒ දේවල් තමයි බලන්න ඕනේ. ඊට අනුව තමයි ඒ අයගේ ගතිගුණ ඇබ්බැහිවීම යම් මට්ටමකට හරි අපිට හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි අපි මෙතනම අවසාන අංගෙත් ගත්තොත් එහෙම දැන් කේන්දරේ නැත්තම් හඳහන කියන කාරණාව අපි මේ ගැනත් කතා කරලා මේ දේශනාව අවසන් කරමු. කේන්දරය කියන කාරණාව හඳහන කියන එක අපි ටිකක් අධ්‍යයනය කරලා තියෙනවා ගිහි කාලේ. පැවිදිලා නෙමෙයි ගිහි කාලේ. ඒකත් එක්ක ඊට පස්සේ අපි ඒ ගැන දන්න ගුරුවරු ඇසුරු කරලා තිනවා ඒ ගැන හොඳටම දන්න ඒගේ දේවල් අපි අහලා තිනවා තව නොඑක් දේවල් කියවලා තිනවා ඒ අනුව තමයි මේ කරුණු ටික මේ විදිහට විස්තර කරන්නේ. ඒතර කේන්දරය පිළිබඳ අපිට වැටහෙන අර්ථය තමයි මෙන්න මෙහෙම දෙයක් උනේ දැන් අතීත ඍෂිවරු කියලා ඍෂිවරුන්ගේ කාලයක් තිබුණා. මේ ඒ කියන්නේ මිනිස්සු මොකද්ද කුසලය මොකද්ද සත්‍ය කියලා හොයාගෙන ගියපු කාලයක් තිබුණා. ඒ කාලේ ඒ බුදුරජාණන් වහන්සේ කාලේ ඊට කලින් කාලේ අය ඒ අය බණ භාවනා පැත්තේ මානසික දියුණුවටපත් වුණා. දියුණු වෙලා අතීත අනාගතයේ දැකීමේ හැකියාව තියෙන දිවස් නුවණ වගේ දේවල් ඉපැද්දුවා. ඊට පස්සේ ඒකත් එක්ක ඒවයේ රජවරුන්ට අනුශාසනා කරා රාජ්‍යපාලයන්ට රජවරු ඒ ගිහින් ඒයකින් අනුශාසනා ලබා ගත්තා. එතකොට කෙනෙක් ඉපදෙනකොටම ඒ අය විස්තරය කියනවා. මෙයා මෙන්න මෙහෙම කෙනෙක් මෙන්න මෙයා අනාගතයේ මෙහෙම කෙනෙක් බවට පත් වෙනවා අතීතයේ මෙයාගේ අති මේ වගේ වැරදක් වෙලා තියෙනවා ඒකේ විපාකයක් මෙහෙම එනවා ඒක වළක්වන්න මෙන්න මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා ඔන්න ඔය අනාවැකී ටික නිර්වද්දව ඒ අය ප්‍රකාශ කරනවා ඊට පස්සේ කාලයක් යනකොට ඒ මානසික මට්ටම් ලෝකේ ගුණධර්ම ඒ වගේ මානසික මට්ටම් වලට යන්න බැරුව පිරිහෙනකොට ඒකට විසඳුමක් විදිහට සමහර ඍෂිවරු ඒ රටේ රාජ්‍ය පාලනය ඒ මං හිතන්නේ විශේෂයෙන්ම ඔය සාමාන්‍ය අයට නෙමෙයි මේ හදාන් කේන්දර හැදුවේ රජවරු නැත්තම් බොහොම බලවත් අයට අර රට ප්‍රශ්නයකට යන්නේ නැතුව ගෙන යන්න කරන්න ඕනි කටයුතු ගැන වලට තමයි ඒව හදලා තියෙන්නේ. එතකොට ඒ අය ඔය ජ්‍යොතිෂය කියන ශාස්ත්‍රය බිහි කරා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියලා. ඒ කියන්නේ අර මේ අර විදිහට මේ අර දිවැසින් බල්ලා මානසික බලෙන් දැකලා කියන එකේ ඒ ඒ කියන කාරණාව සාර්ථක වීමේ ඒකෙත් සම්භාවිතාවක් තියෙනවා. ඒකත් අපි ඔබට මෙතනම කියලා ගමු. දැන් ඒක ජාතක කතාවේ තියෙනවා සක්දේවඳු කියන අනාවැකියෙකුත් අසාර්ථක වෙයි. සක්දේවඳු කියන්නේ දහසක් net තියෙනවා කියන දිවැස් බලය ගොඩාක් තියෙන කෙනෙක්. මේ මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝක බලන්න පුළුවන් කෙනෙක්. එයාගෙත් අනාවැකිය වැරදිච්ච අවස්ථාවල් තියෙනවා. එතකොට එයාගේ තනාවකේ 100% සාර්ථක නැහැ. එතකොට ඍෂිවරුන්ගේ අනාවකෙත් වර්ධින්න පුළුවන් ස්වභාවයක් තියෙනවා බුදුරයන් වහන්සේලා හැරෙන්න. එතකොට ඒ එතක එතන එතන ඉඳන්ම මේකේ එරර් එකක් එනවා. ඊට පස්සේ දැන් ඔය හැකියාව අඩු හින්දා මේක ගණිතමය ශාස්ත්‍රයක් තුලින් කෙනෙක්ගේ අතීතය අනාගතය හැකියාවන් දුර්වලතා බලන්න තමයි ජෝතිෂ ශාස්ත්‍රයේ බිහි කරේ. ඍෂිවරු බලවත් ඍෂිවරු මේ මානසික බලයත් එක්කලා මේක කොහොමද මේකට විසඳුමක් දෙන්නේ කියලා ඒ කට්ටිය හදපු එකක් තමයි ජෝතිෂ ශාස්ත්‍රය කියලා කියන්නේ. එතකොට ඒකේ ඇත්තටම කියවෙන්නේ කර්මානුරූපව සසර ජීවිතයක් එන කෙනෙක්ගේ ඉපදෙනකොට තියෙන කර්ම විපාක ගැන දල නිර්වද්‍යතාවයකින් යුතුව ප්‍රකාශ කරන දෙයක් ඒ ගැන තියෙන ශේෂය. පැහැදිලිද? කර්මානුරූප වෙන්නේ. එතකොට එයාගේ හොඳ කර්ම වලට හොඳ විපාක නරක කර්ම වලට නරක විපාක දැන් මෝරලා විපාක දෙන්න මට්ටමට ඇවිල්ලා තියෙනවා. අන්න ඒවාගේ ශේෂපත්‍රය තමයි කියන්නේ ඒකේ දල නිර්වද්‍යතාවයක් තියෙන්නේ. කවුරු හරි කෙනෙක් නෑ නෑ හඳහන් කියන ඒවා හරියට හරි කියලා ගන්නවා නම් එයා වරද්දල වරද්දගෙන තියෙන්නේ මොකද හඳහන් නෙමේ හඳහන් ආදාන් හදපු ඍෂිවරුන්ගේ අනාවකෙත් වර්ධිනවා. බුදුරුන්ගේ අනාවක විතරයි වර්ධින්නේ නැත්තේ. ඊට පස්සේ ඒ හින්දා මේ සක්දෙවුන්ගේ දුන්ගේ අනාවිකිත් වර්ධිනවා. ඒ හින්දා ඒ ඍෂිවරු හදපු මේ හදහන් වල අර යම් බොහෝ නිර්වද්‍යතාවකින් යුතුව කාරණා බැලීමේ හැකියාවක් තිබිලා තියෙනවා. ඊට පස්සේ එතකොට ඒ සඳහා ඒ අය ග්‍රහයෝ එහෙම පාවිච්චි කරලා තියෙනවා. ඔය රවි කියලා කියන්නේ තේජස, බලය, පරාක්‍රමය. ඊට පස්සේ සඳු කියලා කියන්නේ සෞම්‍ය බව ආදී ස්වභාවයන් කියලා මේ ඒ කියන්නේ මිනිස්සුන්ගේ තියෙන මානසික ගතිගුණ ස්වභාවයවල් එක එක ග්‍රහයන්ට සලකුණු වශයෙන් අරගෙන ඒක සිම්බල් එකක් විදිහට අරන් එතකොට ඒ ග්‍රහය පිහිටීම අනුව මෙයාගේ උපම් වෙලාවට අනුව මෙයාගේ මෙන්න මේ වගේ ගතිගුණ ස්වභාවයක් තියෙන්නේ මේ වගේ හොඳ නරක කර්ම මෙයාට විඳින්න වෙනවා ජීවිතය කියන එක දැකීමේ හැකියාවක් තියෙන ශාස්ත්‍රයක්. ඊ타ත්ම ඇත්තටම ඊ타ත්ම යහපත් ශාස්ත්‍රයක් මේක. දැන් මේකේ ප්‍රශ්නේ වෙන්නේ ශ්‍රද්ධාවන්ත හිත මිතුරනේ දැන් අතීතයේ මේවට තිබ්බේ ශිල්ප ගම් අපි ඔබට කතා කරේ මේ කුලය પરම්පරාව. ඒතකොට මේක බ්‍රාහ්මණයගේ තිබ්බ ශාස්ත්‍රයක්. බ්‍රාහ්මණ પરම්පරාවල් තිබුණේ. එතකොට ඒ බ්‍රාහ්මණ પરම්පරාවෙන් પરම්පරාවට ඒ අය මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය ගේනවා. එතකොට ඒ හඳව හඳහන කියෝන කෙනා අතීත ගුරුවරුන්ගේ දැනුම් සම්භාරයක් එක්ක අත්දැකීම් රාශියක් එයාට තියෙනවා. තාත්තලා අතල මුත්තලගෙන් ආපු දැනුම් සම්භාරයක් හා ප්‍රායෝගික අත්දැකීම් රාශියක්. ඒ වගේම මෙයාගේ ජීවිතයේ කුඩා කාලේ ඉඳන්ම ඒ වෙනුවෙන් කැප කරපු කෙනෙක්. එයා එක් කරන මනුස්සයෙක්. ඊට පස්සේ ඔගේ තව පැත්තක් තියෙනවා සමහර අය දැන් ඒ ඒ පවුලෙම ආයා ඉපදෙනවා. එහෙම එක්කුත් තියෙනවා. ඒ අය සාමාන්‍ය යහපත් කර්ම කරගෙන ගියා නම් ඒතනම නැවත නැවත උපදින ස්වභාවයක් තියෙනවා. එතකොට කලින් ජීවිතවලත් එයා එතන ඉපදිලා ඒ දේ කරලා තියෙනවා වර්තමාන ජීවිතෙත් නැවත එතනම ඉපදිලා ඒ දේම කරනවා ඒ වගේම ඊළඟ කාරණාව තමයි ඒ කාලේ තිබුණ දේ තමයි දැන් දැන් තම પરම්පරාවම ওই දේවල් කරන් යන හින්දා પરම්පරාවේ මියගිය ඥාතීන් මේ ඇත් එක්ක සම්බන්ධ වෙලා ඒ අයට මියගිය අමනුස කොටස් වල යම් හැකියාවල් තියෙනවා අතීත අනාගතයේ අනාවැකි කීම් සම්බන්ධයෙන් ඒ අනුව ඒකත් උපකාර කරනවා මේ අයට. ඔන්න ඔය කරුණු හින්දා ඒ කාලේ එම ශාස්ත්‍රයන්ගෙන් කේන්ද්‍ර හඳහන් වලින් කවුරු හරි කෙනෙක් ඒ බැලුවනම් ඒකේ නිර්වද්‍යතාවය ඊටාත්ම ඉහළයි. ඊටාත්ම ගොඩාක් ඉහළයි කියන්න ඕනේ. 100 100ක් නෙමෙයි මේ කියන්නේ. මට 100 ගාන කියන්න බෑ ඇත්තටම. මං හිතනවා 100ට නිකන් මං දාලා අගයක් කියන්නේ මේක එහෙම විශ්ලේෂණය කරපුවා කියන්නේ මේ සාමාන්‍යයෙන් හිතන අගයක්. තේරෙන මට්ටමට 100ට 60 70ක් වගේ ගානකට ඇති කියලා හිතනවා හදාන්න නිර්වද්‍යතාවයේ දැන් වර්තමාන தත්තේ මේ මීට වඩා ගොඩාක් වෙනස් තියෙන. ඒ කියන්නේ ඒ වගේ කුල પરම්පරාවල් නැහැ. දැන් ඒ හින්දා පාරම්පරික ඥානයක් නැහැ. අර විදිහට දෙමව්පියන්ගෙන් ඒ අයගෙන් ආපු ශිල්ප ක්‍රම ඒ ඥානයන් අත්දැකීම් දැන් අයට නැහැ. අලුතෙන් කෙනෙක් පටන් ගන්න එකක් දැන් තියෙන බොහෝ තැන්වල. ලංකාවේ මම මේ කතා කරන්නේ. ඒ වගේම තමයි ඒ සඳහා නොපෙනෙන ලෝකයේ උපකාර නැහැ. ඊළඟට මේ ජීවිතේ පුරා ඉපයු අත්දැකීම් නැහැ. කුඩා කාලෙම ඉඳන් එයා ඒ දේම කරපු කෙනෙක් නෙමෙයි. වෙන නොඑක් දේවල් කරලා පස්සේ නිකන් මේක කරන්න පටන් අරන් ඒ වගේ කටිය තමයි ගොඩාක් ඉන්නේ. ඊට පස්සේ තව සමහර අය මේ කාලේ මුදල් උපයන්න තමයි ඒක කරන්නේ. රස්සාවක් විදියට කරන්නේ. සමහර අය විනෝදාංශයක් විදියට කරන අයත් ඉන්නවා. අපිට එහෙම අයත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ සමහර අය එතකොට දැන් මේක ප්‍රශ්නේ තමයි මේ කාලේ ඔය දැන් ඔය වගේ හින්දා මේ කට්ටියගේ හැකියාව මේ පිළිබඳව ඥානය වැටහීම හැකියාව කියන එක අර අයට සාපේක්ෂව අතිශයින්ම දුර්වලයි. ඒ දුර්වල කෙනෙක් අර වගේ බොහොම සංකීර්ණ ශාස්ත්‍රයක් පරිහරණය කරලා තමයි ඒ කාරණා අනාවැකි කියන්නේ. එතකොට මේ මෙයාගේ මේ වගේ කට්ටිය මේ අර ශාස්ත්‍රයෙන් අනාවේග කිව්වොත් එහෙම ඒ වගේ හරියෑමේ සම්භේතාවය 150 වගේ මට්ටම් වල තමයි තියෙන්නේ කියලා අපිට තේරෙන්නේ. නැත්තම් 50ලත් වඩා අඩු වෙන්න පුළුවන්. නමුත් සද්ධාවන්ත හිතමිතුන් දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් දැන් හඳහන බලන්න යන මිනිස්සයාට එයාගේ අතීත ගැන කිව්වත් අනාගතය ගැන කිව්වත් ඒ වර්තමාන ගැන සාමාන්‍ය ටිකක් ගලපලා කිව්වොත් ඒක පිළිගන්න සිද්ධ වෙනනේ. අතීත විශේෂයෙන් අතීත අනාගත ඒ වගේ කියන කාරණා ඔක්කොම පිළිගන්න සිද්ධ වෙනවා. මොකද මේ මිනිස්සයාට පේන්නේ ඒ ඒක තමයි පළ තව ලොකු ප්‍රශ්නයක් මෙතන තියෙන. ඊට පස්සේ අනික් කෙනා අනිත් කාරණාව තමයි දැන් හොඟක් දෙනා මේ වගේ තැන්වලට යන්නේ ගොඩක් අසරණ වෙලානේ. අසරණ වෙලා මොකක් හරි පිහිටක් බලාපොරොත්තුෙන් යන්නේ මොකක් හරි එල්ලෙන්න බලාපොරොත්තුෙන් යන්නේ. එතකොට කියන ඕන දෙයක් කරන්න බලාපොරොත්තුෙන් යන හින්දා මේ කාලේ 195කටත් වඩා ඔන්න ඔය විදිහට ශිල්පය නොදන්නා ඒ වගේ වංචනිකයන්ට හසු වෙනවා. 195කටත් වඩා ඔය වැඩේ වෙනවා. ශිල්පය එක්කෝ ඒ ඒ කට්ටිය ශිල්පේ හරියට දන්නේ නැහැ. ඒ හින්දා ඒ අය කියන දේවල් වර්ධිනවා. දෙවනි කාරණාව තමයි නැත්තම් ඒ කට්ටිය බොරු කරන්නේ මිනිසුන්ව රවට්ටලා කපටිකමෙන් ජීවත් වෙන කොටසක් අන්න ඒ අයට අහු වෙනවා 195ක් 90කට එහා ওই වැඩේ වෙනවා ඊට පස්සේ අර ශිල්පයේ දන්න අය ඉන්න පුළුවන් 105ක් 10ක් මේ කාලේ ඇතරම ඉන්නවා කියන්න පුළුවන් අපිට. ඒ ඒ ඇත් මේ ශිල්පය මනාව දන්නවා කිව්වට අර අතීතයේ પરම්පරාවල්ගතව ඒක මනාව දන්න ඇත් එක බලද්දි ලොකු වෙනසක් තියෙනවා මේ අයගේ. ඒ හින්දා මේ අයගේ කියවීම වලත් බොහොම දල නිර්වද්‍යතාවයක් තියෙන්නේ. මං හිතනවා ඒක 100ට මේ කාලේ 50ක 60ක වගේ නිර්වද්‍යතාවකින් තමයි ওই කාරණා සිද්ධ වෙන්නේ. ඒ හින්දා කවුරු හරි කෙනෙක් මේ කාලේ හඳහන පිටිපස්සේ ගිහිල්ලා කේන්දරේ මම මේක තීරණය කරන කේන්දර බලලා මේක ගැලපෙනවද කියලා තීරණය කරනවනේ ඒක ඇතරම මෝඩ වැඩක්. පැහැදිලිද? ඒක බුද්ධිමත් එකක් කියලා අපිට කියන්න බෑ. ඒක මොකද ඒ විදිහට එහෙම බලනවා නම් කෙනෙක් එයාට අර විදිහේ අර පාරම්පරික ඥාන තියෙන එහෙම අයගෙන් හරියට බලන්න බලන්න ඉතින් එහෙම අය දැන් කාලේ නැත්තටම නෑ කියලා කියන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ වගේම මිනිස්සු මේ දේවල් චෙක් කරන්නේ නැහනේ. දැන් ඇත්තටම කවුරු හරි කෙනෙක් මෙයා මේ ගැන විමර්ශනයක් කරනවා නම් ওই ඩිවෝස් වෙච්ච අය එක්කලා බලන්න ඕනේ හදාන් කොච්චර ගැළපිලා තියෙනවද කියලා. ආන් ඒ වගේ කිසි කෙනෙක් ඒකේ විමර්ශනයක් කරන්නේ තමන්ගේ එක මොකක් හරි වුණත් ඉතින් පොඩි පොඩි නොගැලපීම් ටිකක් තිබ්බනේ හදාහනේ ඉතින් 100ක් හදාහනක් ගැලපෙන්නේ නැහැ නේ කාත් එක්ක නොගැලපීම් ටිකක් තිබ්බනේ ඒ හින්දා මේක වෙන්න ඇති කියලා එතකොට ඒක පිටින් තියලා ෂේප් වෙන එකක් තමයි තියෙන්නේ. දැන් මේක ගැන මේ මට මතක් වෙච්ච කතාවක් කිව්වොත් එහෙම දැන් අපි දන්න අපිට කලින් ගුරුවරයෙක් වෙලා හිටපු ස්වාමින්වහන්සේ නමක් ගේ මම නම කියන්නේ නැතුව කියන්නේ ඒ ස්වාමින්වහන්සේ කියනවා ඒ ස්වාමින්වහන්සේ ඉස්සර ධර්ම අවබෝධ කරන්න මේ කියලා භාවනා මධ්‍යස්ථානට ගියාම ඒ කාලේ කියනවා කියනවා දැන් අවුරුදු මම හිතන්නේ 25කට 30කට කලින් අතීතේ ලංකාවේ ධර්ම අවබෝධ කරන්න පින් තියෙන්න ඕනේ ඒ කියලා කියනවලු. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ දැන් ධර්මාබෝධ ගන්න ආසයි. ඒ හින්දා මේ තරුණ කාලේ ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ Tamanට පින තියනවාද කියලා කොහොමද හොයන්නේ කිව්වහම ඒක හදාහනෙන් තමයි හොයාගන්න පුළුවන් කියලා එක හාමුදුරනමක් කියලා දෙනවා. ඊට පස්සේ ඒ කාලේ ලංකාවේ අංක 1ට හිටපු හදාහන හදන කෙනා ගාවට ගිහින් තියෙනවා. ගිහිල්ලා මේ දැන් මේ සාමින්නාසකේ දැන් එක හඳහනක් තියෙනවා ඒ වෙලාවේ ඒ හඳහන නැතුව නිකන් උපන් වෙලාව ඒ විස්තර ටික දීලා හදාන හදන දීලා කාරණාවත් එයාට කිව්වලු මම මෙන්න මේකම කාරණාවකට බලන්නේ ඒ හින්දා මට මේක හරියටම කරලා දෙන්න කිව්වලු ඊට පස්සේ ආ හොඳයි ස්වාමීන් වහන්සේ එන්න කියලා දැන් අඳහන දෙන්න දවසට ගියපුවාම අඳහනක් දුන්නලු ඒ අඳහනේ තියෙන ලග්නයි ග්‍රහයන්ගේ පිහිටීම මේ සාමින්හන්සේගේ කලින් තිබුණු හදානේ තියෙන ලග්නයි ග්‍රහයන්ගේ පිහිටීම් වලට වඩා වෙනස් කියනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තමන් ගාව තිබ්බ හඳහනත් අරන් දීලා යාට කිව්වලු දැන් මට හඳහන් දෙකක් තියෙනවා මහත්තයා දැන් මේකේ කොයිකද හරි එක කියලා ඇහුවලු ඊට පස්සේ අර මිනිස්සයා ඒක බැලුවලු දෙකම බල්ලා කිව්වලු අනේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ ගාව තියෙන එක හරි මේ මංගාව තියෙන එකේ මේ වැරදිලා තියෙන්නේ මේක මේ මට ගොඩාක් වැඩ තිබ්බ හින්දා මං දුවට කියලා මේක හැදෙව්වේ දුව ඒක හරියට හදලා නැහැ ස්වාමීන් වහන්සේ ගාව තියෙන එක හරි කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියන ඉතින් බලන්න මම මේ ධර්මාබෝධ කරන්න කියලා ඒ වගේ බරපතල කාරණාවකට එයාට කියලා හඳහන හදපු කෙනාගෙත් හඳහන ඔහමනම් හැදුවේ ඒ කෙනා මේ අර සාමාන්‍ය මිනිසුන්ගේ හඳහන් ගැන මොකද්ද කියන්නේ කියලා ඇහුවා. පැහැදිලි නේද? ඒක තමයි ඒ ඔන්න ඒ වගේ කාරණාවක් තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි දන්නවා අපේ ඥාති පවුලක ළඟ විස්තරයක් අපි දන්නවා ඒ අයගේ හඳහන් සියයට අනු අටක් විතර ගැලපුනා කියනවා සියයට සීයක් කියලා එකට කියන අන්මහිතන අනු අටක් විතර ගැලපෙන්ඩ ඇති ඒ හඳහන් ඉස්සර මේ අවුරුදු මංහිතන්නේ මම කියන්නේ තිහක තිස් පහකට කලින් අතීතයක් ගැන කියන්නේ සියට අනුවටක් හරි සියම හරි ගැලපිලා තියෙනවා ඒ හඳහන්ටික ඊට පස්සේ ඒ වනාට පිරිමි කෙනා අවුරුදු මංහිතන්නේ හතලිස් පහෙන් පණහැම්ට කලින් පිරිමි කෙනා මැරනවා ඊට පස්සේ මෙයාගේ ලොකු දුවෙක් හිටියා ලොකු දුව තරුණ කාලේ අවුරුදු 20 ගණන් වල මැරලා ගියා. ගිහලා දැන් දෙවනි දුවත් එක්කලා තමයි ඒ අම්මා ඉන්නේ. එතකොට මම ඒ වුණා හඳහන් 100%ක් ගැලපිලා තියෙනවා. පැහැදිලි නේද? එතකොට ඒ වගේ මිනිස්සු අර ඔය ගැන පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න බැලුවනම් තේරෙනවා මේ හඳා දැන් විශේෂයෙන්ම ඩිවෝස් වෙච්ච අයගේ හඳහන් තමයි බලන්න ඕනේ. ඔබ බලනවා නම්. ඩිවෝස් වෙච්ච එකේ හදාම් බලන්න බලද්දේර ඉතින් මේ කිසිම හදාන 100%ක් ගැලපෙන ඒවා නැත්තරම නෑ වගේ පොඩි පොඩි ඒවා තියෙනවා අඩුපාඩු ඒ වුණාට දැන් බොහෝ 80 ගණන් 70 ගණන් ඉතින් ගැලපිලා ප්‍රශ්නයක් නෑ කියපු දේවල් පැහැදිලි නේද එතකොට කේන්දර හදාන් පිටිපස්සේ ගිහිල්ලා කවුරු හරි කෙනෙක් තීරණය කරනවා නම් මේ මොකද්ද කළ යුත්ත නොකළ යුත්ත කියලා ඉවරලා කොහොමද විවාහයකට යන්න සුදුසු නැද්ද කියලා ඒක ඒක සුදුසු දෙයක් නෙමෙයි ඒක ඒ පිටිපස්සේ යා යුතු දෙයක් නොවේ කියන එකයි ධර්මානුකූලව මේ ගැන කරන්න තියෙන විග්‍රහය. හොඳයි එහෙනම් සද්ධාවන්ත හිත මිතුරනේ දේශනාව ගොඩක් දික් වුණු හින්දා අපි ඊළඟ දවසේදී විවාහයකදී බුදුරයන් වහන්සේ බලන්න ඕනේ මොනවද කියන කාරණයි ඒ වගේන් කොයිතරම් වටිනාකමක් තියනවද කියන කාරණාවයි පැහැදිලි කරගමු. එහෙමනම් මේ සියලු දහම් කාරණා තමාගේ ඒ ගිහි ජීවිතයට ගලපගෙන ඒ ජීවිතය පහසුවෙන් සතුටින් ගත කිරීම පිණිස උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි